මේතිරිගල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරියගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් Thank you. භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස මූලාසනයේ වැඩ සිටින ඒ ලොකු ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනෙකුත් සියලුම යෝගාවතර දීමේ අවසර අපි මේ ධර්ම දේශනා මාලාවේ මුලදී ඕනම යෝගාවචරයේ තිබුණු ආදර්ශයට ගත යුතු ඒ වගේම යෝගාවචරයන්ගේ ආදර්ශයේ පිණිසම පවතිනා වූ කල්යාණ මිත්‍යන් වහන්සේගේ ගුණ එකින් එක ශක්ති ප්‍රමාණයේ නෛතික පැත්තෙන් නැත්නම් මූල ධර්ම පැත්තෙන් ඒ වගේම අධ්‍යක්ෂින් පැත්තෙන් විපස්සනා ධර්ම දේශනාවක් මාර්ගයෙන් ඉදිරිපත් කරගන්න හේතුව. ඒ සෑම ගුණයක්ම අහන වාරයේ සුතමේ ඥානෙ පහළ වෙනවා. ඒ ගැන නැවත කල්පනා කරන පාරයක් පාසා චින්තාමේ වශයෙන් තමන්ට මුල් බහ ගන්නවා සංතානගත වෙනවා ඒ පිළිබඳව භාවනා කරන වාරයක් වශයෙන් ප්‍රත්‍යක්ෂයට ලං කර ගන්නවා ඒ විදිහට විවිධ පැති වලින් අපේ ජීවිතය හැඩගස්වන නිසා වෙන කල්යාණ මිත්‍ර ගුණ නැවත නැවත විග්‍රහ කරමින් බැලීම බොහෝම ආනිසංසදායකයි කොහොම කුසල් පැත්තට වැටෙනවා. මේ විදිහට යම් කිසි කෙනෙක් ඒ කල්යාණ මිත්‍ර ගුණ පිළිසිඳ ගනිමින්, කල්යාණ මිත්‍ර ගුණ අත්හදා බලමින් තමන්ගේ సంతානගත කරගෙන යනවනම් ඒ කල්යාණ මිත්‍යාගේ විශේෂ ගුණය තමයි ඒ ආශ්‍රය කරන කෙනාටත් අර ගුණ ප්‍රේරණය වෙනවා. ඒ ගුණ ටිකෙන් ටික ටිකෙන් ටික පහළ වෙන්න පටන් ගන්නවා. මේ විදිහට පහළ වෙනකොට පටන් ගන්නකොට යෝගාවචරය සිටියා වූයේ පෘථග්ජන භූමිය ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් සැහැල්ලු වෙන ඒ වාගේම පිළිසිදු වෙන අර කල්යාණ මිත්‍ර ගුණ අසුර ලැබමින් විමුක්තියක් පැත්තට සැහැල්ලුවක් පැත්තට සාන්තියක් පැත්තට සීතල පැත්තක් පැත්තට ගමන් කරනවා මෙහෙම ගමන් කරනකොට ඒ යෝගාවචරය මුලින්ම මේ ආධ්‍යාත්මික ගමන පිළිබඳ යමක් තමයි දන්නා කල්යාණ පු탁ජනෙක් බවට පත් වෙනවා. ඊට පස්සේ මේ තරම් වටිනා ධර්මයක් මේ තරම් වටිනා ප්‍රතිපදාවක් අපිට මේ ජීවිතයේ මේ ඉදිරිපත් වෙලත් ඒක අපි අත්දා බලෙන් නැත්නම් වටින්නේ නැහැ. අපි මේක අත්දා බලන්න ඕනේ කියලා. යම් කිසි කෙනෙක් පූර්ණ කාලීනව එහි යෙදিলা කුසල ඡන්දයෙන් මේ කටයුතු කරගෙන යනවා නම් ඒ සුතත් ගන්ධමින් පටන් ගත්තා වූ යෝගාවචරයට ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමන්ගේ භෞතික භාවයේ වැඩිලා යම් යම් අත්දැකීම් ඇති වෙලා ක්‍රමයේ අර කල්යාණ මිත්‍යාගේ ආදර්ශයට සංහිත වෙනවා. අපි මේකට සඳහන් කරනවා මේ පෘථග්ජන භූමිය ඉක්මවලා ආර්ය භූමියට සකස් වෙනවා. එතකොට ඒ යෝගාවචරය තුලත් තමන් අහපුරුදු දැකපුරුදු ආශ්‍රය කරපුරුදු අත්තා වූ වර කල්යාණ මිත්‍ර ගුණ සාහවුරු වෙනවා. නැවත ආපහු මකා දමන්න බැරි ආකාරයට ආපසු නොහැරෙන ආකාරයට තහවුරු වෙනවා. මෙතනදී අපි කියනවා මේ පුතත්ජන භූමිය ඉක්මවා නැත්නම් ආර්ය භූමියටපත් වුණා කියලා. මෙතෙන් පටන්ම මේ යෝගාවචරය ඒ කල්යාණ මිත්‍ර ගුණ මිත්‍යංගයේ ගුණවල ඉතුරු යත්තා වූ සමාධි ප්‍රඥා ආදී අත්‍යන්ත ගුණ සාරාර්ථ ගුණ සංකර ගැනීම සඳහා දිගින් දිගටම ව්‍යායාම කරනකොට මේ ආර්ය භූමියේ මාර්ගඵල පිළිවෙලින් අවසානයේ මේ සාසනේ උත්සාහවන්නා වූ ඒ සාන්ත සුන්දර තත්වයට අපි ඒකත් මේ ධර්ම දේශනා මාලාවතම අඩංගු කරන්න යෙදුණා. බොහෝ වෙලාවට මේ විපස්සනා ධර්ම දේශනා එහෙම නැත්නම් මේ යෝගාවචරය කියන නම එහෙම නැත්නම් මේ භාවනා මධ්‍යස්ථානවල ඉන්න පිරිස ගත්තාම ඒ පිරිස වැටෙන්නේ බොහෝ විට ඊට පල්ලෙහා මට්ටමට ඒ කියන්නේ කල්යාණ පෘථග්ජන මට්ටමට. කියතෝ පෘථග්ජන කියන සම්පූර්ණ ජීවිතය ගත කරන කාම භෝගී පුද්ගලියොත් නෙවෙයි. බොහෝ දෙනා සාමතර ආර්ය භාවයටපත් වෙච්ච අත්ොත් නෙවෙයි. කියතෝ ගත කරන්නේ මේ කල්යාණ පෘථග්ජන කියන මේ දෙලෙස් අකු මේ කුසල් ලකුසල් අඳුරගෙන ඒ කුසල් ලකුසල් දෙකේ කුසල් පැත්තට හිත මෙහෙවමින් වචනය මෙහෙවමින් අය මෙහෙ වමින් කටයුතු කරන ඇත්තෝ. ඒ නිසා මේ අතු සාමාන්‍ය පුතග්ජන කියන්නේ කල්යාණ පුතග්ජන භාවය කියලා අපි ඒක තේරුම් අරගෙන පසුගිය අවසාන ධර්ම දේශනාවල අන්නේ කල්යාණ පුතග්ජනයාගේ පිළිසිදුවේ ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් දියුණු වෙනස්වේ තේරුම් ගන්නවා. අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අන්න එවැනි තරම් වූ හෝ ගුණයක් නැති මේ අන්ධ පුතග්ජනයාගේ ස්වභාවය. ඉතින් මේ විදිහට ආර්යයන් වහන්සේ කියන කල්‍යාණ මිත්‍යන් වහන්සේගේ ගුණ ඊගාවට එහි සාර්ථකත්වය එවැනි කල්‍යාණ මිත්‍යන් ආශ්‍රය කරලා සාර්ථකත්වයට පත් වෙච්ච යෝගාවචරයේ ගුණ ඊගාවට ඒ සඳහා උත්සාහ කරමින් ඉන්න යෝගාවචරයේ ගුණ සඳහන් කරනකොට මොකටද මේ එවැනි උත්සාහයක් නැත්තා වූ පෘථග්ජන භූමිය ගැන කතා කරන්නේ කියලා වෙනකොට හිතෙන්දා පිළිතියනවා. නමුත් මේ පෘථග්ජන භාවය මේ අන්ධ පෘථග්ජන භාවය අර යෝගාවචර ජීවිතයේ ඒ කියන්නේ Tamange කාරණාව ඉස්ස වෙන තාක්කල් නිතරම අප සමග ගත කරනවා. අපි ඒක බැහැර කරන්න උත්සාහ කරන බව නෑ. ඒක නාරක බව පිළිගත් බව හැබෑව. නමුත් ඒක නිතරම ඇවිල්ලා කොල්මන් කරන ගතිය තියෙනවා. පෙළෙන ගතිය තියෙනවා. මදින ගතිය තියෙනවා. අන්න ඒ පිළිබඳව Tamanme දැනුවත් වෙනවා නම් දන්නවනම් තමයි තේරුම් ගන්න පුළුවන් මේ දැනට මේ කරගෙන යනා වූ ශික්ෂා ප්‍රතිපදාව කරගෙන යනකොට පෙර සංසාර පුරුදු වශයෙන් නැත්නම් මේ ජීවිතයේ සතිපට්ඨාන කියන එක අහන්න දැනගන්න කලින් තිබුණා වූ ඒ පෘථග්ජන ගති කොච්චරනම් අපව දෙලනවාද කොච්චරනම් අපට බාධා කරනවාද අපි ඒවා පිළිබඳ නොදැන හිටියොත් අපි හිතනවා බාහිරින් එන බාධා අපිට තීන්දුව කරගන්න බැරි දේවල් මහා බල සම්පන්න දේවල් කියලා නමුත් ඒ පිළිබඳව විස්තර කාරණා Taman වශයෙන් ගන්නවනම් යෝගාවචරයට බොහොම එක පහසුවක් වෙන නිසා මේ පුතඥ භාවය පිළිබඳව අද මේ කාලේ ගත කරන්ට බලාපොරොත්තු වෙනවා. මේ පුතඥ භාවය කියන නැත්නම් මේ පුතු ජන කියන වචන දෙක පුතඥ කියලා පුතුජන කියලා පාලියට හැදෙනවා. අපි සිංහලට ඒක පෙරලා ගන්නවා පුතඥ කියලා. මේ පුතු භාවය කුතු කියන වචනේ අරගත්තොත් එහෙම පාලියේ ඒක විවිධ භාවයේ විස්තර කරනවා. නැත්නම් මේ සිංහලෙන් බහු කියන අර්ථය විස්තර කරනවා. මේන් අදහස් කරන්නේ මේ පුතු කියන වචනයට ගැනෙන විවිධ භාවයට බහු භාවයට පත්ති ජනතාව කියලා කියන්නේ කෙලෙස් වල විවිධ භාවයයි කෙලෙස් වල බහු භාවයයි ඒ පුද්ගලයන් තුළ තමයි මේ ලෝකේ යම්තා කෙලස් විචිත්ත වර්ණ ආකාර පවතිනවනම්, හැඩතල පවතිනවනම්, ස්වરૂප ආකාර පවතිනවනම් මෙන්න මේ පුදුජනයන් තුළ තමයි පවතින්නේ. ඒක පුද්ගලයෙක් තුළ පවා පවතිනා වූ කෙලස් ප්‍රමාණය බොහෝම විවිධයි. බොහෝම බහු බොහෝයි. මේ නිසා එක පුද්ගලයෙකුට වුණත් මේ පුදුජන කියන වචනේ සඳහන් කරන්න පුළුවන්. තවත් මේකෙම මේ පුදුජන කියන එකෙන්ම අර්ථයක් ගන්නවනම් ලෝකයේ ඉන්නා වූ සම්පූර්ණ සත්ව කොටස ගත්තොත් ඒක ලේසියෙන්ම කියන්න පුළුවන් ප්‍රමාණය තමයි මනින්ද කියන්න බැරි ප්‍රමාණය. ඒ තරම්ම සත්ව කොටස ඉන්නවා. අන්න මේ සත්ව කොටස අතරේ මිනිස්යා කියන්නේ බොහොම දුර්ලභ අවස්ථාවක් බව සාමාන්‍ය දැනුමට වැටහෙනවා. එවැනි මිනිස්යන් අතරත් පෘථග්ජන මනුෂ්‍යයන් සහ ආර්යයන් අරගත්තොත් හැමදාම ලෝකේ පෘථග්ජන භූමිය පෘථග්ජන මනුෂ්‍යයා ආර්යයන්ට වැඩිය වැඩි ආර්යයන්ට වඩා විවිධයි. මේ අර්ථයෙන් මේ පෘථග්ජන කියන එක ලෝකේ බොහෝ දෙනා පෘථග්ජනයෝ බොහෝ ආර්යයන් ප්‍රමාණය ඉතාම කුඩායි. ඒ නිසා ආර්යයන්ගෙන් වෙන්වන්නා වූ තැනත්තා කියන අර්ථයෙන් ගන්න පුළුවන් මේ පෘථග්ජන භාවය. ඒක නිසා තේරුම් අරගන්න ඕනේ එක මේ මහා මූද වාගේ ඒක මැද තියෙන පුංචි දූපතක් වාගේ වියලිවීමක් වාගේ තමයි මේ ආර්ය භූමිය. අර පු탁ජන භූමිය තමයි බොහොම විචිත්‍රයි. බොහොම බහුලයි, ප්‍රකටයි. පැතිරී ස්වරූපයක්, පැතිරීගත් ස්වරූපයක් පවතිනවා. මේ නිසා පු탁ජන භාවය කියලා කියන්නේ හරියට කියනවා නම් සංසාරේ හොඳට පිහිටලා හිටිය. සංසාරේ සම්පූර්ණ සමාජිකත්වයේ ලැබපු ස්වරූපයක් තියෙනවා. මෙවැනි පු탁ජනයේක් නැත්නම් පු탁ජනයේක් අරගත්තොත් ඒ පෘථග්ජනයා ආශ්‍රය කරන්නා වූ කෙලෙස් බුදුරජාණන් වහන්සේගේ මහා ඒ සර්වඥතා ඥාණයට වැටහිලා විවිධ ආකාරවලට දක්වනවා. ඒ දක්වන ආකාර තියෙනා වූ කෙලෙස් ඒ වාගේ විවිධ ආකාර ඒ ඒ අවස්ථාවන් වල හැටියට ඒ ඒ පුද්ගලයන්ගේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සල්ලේක සූත්‍රයේ වාගේ තැන්වල ඒක 40 ආකාරයකට විස්තර කරනවා. තව තැන් වල ඊට වඩා බොහෝම විචිත්‍ර විදිහට තේරුම් කරනවා. නමුත් අපි කෙටියෙන් අරගත්තොත් ඒ කෙලෙස් පිටු කෙරුවොත් ඒ විදිහට පිටු කරන්න පුළුවන් කෙලෙස් 10ක් නැත්තුවම බැරි තත්වයක් තියෙන සුතක් යනවා. ඒ අතන් තුල ලෝභය, ඒ වගේම ද්වේෂය, ඊගා මෝහය, මාන්නේ ඒ වගේම ධිට්ඨිය විචිකිච්ඡාව තීනය හිරි අහිරික භාවය අනෝතප්ත භාවය උද්දච්ච භාවය කියන මේ 10 හත් නොහැර සෑම පු탁ජනෙක් තුළ පවතී. ලෝභය කියලා ගත්තාම ඒ ලෝභයෙන් අදහස් කරන්නේ ඇහැ පිනවීමේ මොනම ක්‍රමයක හෝ ඇහැ පිනවීමේ ආතාව කන පිනවීමේ ආතාව ඥානය පිනවීමේ ආසාව, දිව පිනවීමේ ආසාව, මේ කය සංතරපණය කිරීමේ ආසාව, හිතට Taman මනාප හිතවිලි මාර්ගයෙන් උපකල්පන පරිකල්පන කිරීමේ ආසාව. මේ තුල පුතග්ජන භූමිය මොනතරම් විචිත්‍රද මොනතරම් බහුල භාවයක් ගන්නවාද විවිධද කියන එක බණ වශයෙන් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. කාටත් තේරුම් ගන්න පුළුවන්. ඒ වාගේම තියෙන භයානක පැත්තක් තමයි මේ පෘථග්ජන භාවයේ පෙන්වන පළවෙනි අකුසල කර්මය පළවෙනි කෙලෙසය අකුසලයක් නෙවෙයි ක්ලේශයක් ඒ ක්ලේශය බොහෝ දෙනා අතර පෘථග්ජන බොහෝ දෙනා අතර විවිධ මට්ටම් වලින් පවතී කෙලෙසේ හැමතැනම පැතිරලා තියෙනවා පැතිරලා තියෙන විවිධ මට්ටම් වලින් අපි දන්නවා රූප දකින්න තියෙන ආසාව ගත්තොත් එක එක්කෙනෙකුගේ රූප දැකීමේ තියෙන ආසාව එකිනෙක වෙන නිසා දෙන්නෙක් දෙන්නෙක් ගැටෙන තරමට හිටිනවා. එකම රූපේ කෙනෙකුට ආසා රූපයක් වෙනවා කෙනෙකුට එපා වෙන රූපයක් වෙනවා මේ නිසා දෙන්නේ ගැටෙන තරමට යනවා දෙන්නටම තියෙන රූප බැලීමේ ආසාව. නමුත් ඒ දෙන්නගේ තියෙන ආරාධනම් නැත්තන් නිසා ගැටෙන තරමට විචිත්‍ර භාවයක් පවතිනවා. මේ නිසා ලෝභය ඒකාන්ත අත්‍යන්ත ලක්ෂණයක් යෝගාවචරය මේ පු탁ජන භූමිය ඉක්මවන්නේ නැති ආකාරය. පු탁 යන භූමියේ ඉක්මනවායි කියලා කියන්නේ මෙන්න මේ ලෝභය පිළිබඳව යම් කිසි ඉස්තිරසාර මට්ටමකටපත් වෙන්න පුළුවන් ස්වභාවයක්. එහෙම නැතිනම් මේ ලෝභය කියලා කියන්නේ වස්තුන් සමග ඇලීම, බැඳීම, ආශා කරන ගතිය, හිත පිනායන ගතිය. ඊගාවට ද්වේෂය කියලා කියන්නේ ඒකේ අනිත් පැත්ත ඒවා සමග ගැටීම, ඒවා සමග විරසක වීම, නොපැතීම ඉවත් කිරීමට ඇති ආශාව දුරු කිරීමට ඇති ආශාව අපේ ද්වේෂය පවතිනවා. මේ ද්වේෂයත් මුළු ලෝකයක් ගිනිගන්න මහා යුද්ධයක් තරමට හෝ පවතිනවා. එහෙම නැත්නම් මේ වෙලාව වදින පවන තර වැඩි නැත්නම් දීපල වැඩි ආදී වශයෙන් ඒ පිළිබඳව හෝ පවතිනවා. මේ විදිහට බලනකොට ද්වේෂය පු탁ජන ලෝකේ අතරක් නොතබ සාර හැම තැනකම පැතිර පවතිනවා. එක්කෙනෙක්ගේ තියෙන පුතර්ජනයේ තියෙන ද්වේෂය තව කෙනෙකුට සමාන නැහැ. එක්කෙනෙක්ගේ මේ උදේවරුවේ තියෙන ද්වේෂය හවස් වරුවට සමාන නැහැ. මේ විදිහට ඒ ද්වේෂය තුළ පවා මහා විවිධ වෙනස්කම් පවතිනවා. ඊගාවට මෝහය ගත්තාම ඒ මෝහයෙන් කරන්නේ ඇත්ත ඇති හැටියෙන් පෙන්වන්නේ. ඒක ඔද්දල් කරලා දානවා. ඒක කලම්බවලා දානවා. හරියට දිය සායමකට හොඳට ලස්සන ඇඳපු දිය සායමකට වතුර පාරක් ගහපුවාම ඒ දිය සායමේ තිබුණ කඩින් මායින් මොකවත් නැතුව ඔක්කොම කලවම් වෙලා යනවා වගේ ඇත්ත ඇති ඇති පේන්න දෙන්නේ නැතුව මෝහා කරන ගතියට අපි කියනවා අන්ධ කරන ගතියට අඳුරු කරන ගතියට අපි කියනවා මෝහය කියලා. මේ මෝහයත් බුද්ධජනයා තුළ වැඩ කරන්නේ පළු දෙකකට ආකාර දෙකකට. ඒ නිසා බොහොම අමාරුයි හරි හැටි දැක ගන්න. මොකද නොදන්නාකම නිසා අත්දකපු නැතිකම නිසා නොදැනීමක් තියෙනවා. ඒ වුණාට එකම පුත්‍ත්ජනේකවත් කැමති නෑ Taman නොදන්න බව පිළිගන්න. ඒ නිසා Taman ඇත්ත නොදැනගත්තට නැත්තක් ඇත්ත කියලා බාර අරගන්න ගතියක් තියෙනවා Tamanගේ අඩුව පුරව ගන්න. ඒ නිසා හරි හැටිය නොදැනීම එක මොඩකමක්. වැරද්ද ඇත්තයි කියලා පිළිගන්න ගතිය තව මොඩකමක්. ඒ නිසා මේ බුද්ධලට යමක් කියලා දෙන්න බෑ. මේ බුද්ධල කියන්නේ මම දැන් පිටලා මේක ගැන දන්න. ඒ මොකද නොදන්න දෙයක්, වැඩි දෙයක් දන්නා හැටියට බාරගෙන තමන්ගේ භාජනේ පුරවගෙන ඉන්නේ. ඒ නිසා ඒකට පිටින් ආය මොනවත් වැක්කිරෙව්වට බාර ගන්න පුළුවන් ස්වරූපයක් නැහැ. මේ බුද්ධලට වැරද්ද හෝ වේවා, නොදැනීම හෝ වේවා. හරයේ බදාගෙන ඉන්න නිසා බොහෝම අමාරුයි මොහේ දුරු කරා. ඒ පුතත් ජනින්ගේ මේ ලෝභයේ ද්වේෂයේ මොහේ කියනකොට තරත් එක භයානක නම අහගෙන ඉන්නකොට විචිත්‍ර ස්වරූපයක් තියෙනවා මේ ලෝභයට අයිතිවාසිකම් කියන ගතියක් තියෙනවා හිතන්න. ද්වේෂයට අයිතිවාසිකම් කියන ගතියක් තියෙනවා. මෝහයට අයිතිවාසිකම් කියන ගතියක් තියෙනවා. තමයි යමකට ප්‍රිය නම් මනාපනම් ඒ බව කියාපාන්න යන ගතියක් තියෙනවා. ඒක මගේ දක්ෂකමක්. ඒක මගේ හැකියාවක්. මේ ඒ තමයි මම කියලා තමන්ගේ ලෝභ ගති මවාපාන කියාපාන ගති පුතග්ජන ලෝකේ තියෙනවා. මේ නිසා පුතග්ජන ලෝකේ බොහොම විවිධයි විචිත්‍රයි. ඒ වගේම තමයි ළඟ තියෙන ද්වේෂ මම අතවල් දෙයට කැමති නෑ. මම ඉන්න තැන් වලව තියන්න බෑ. ඒක තිබුණොත් මම මේ මම නෙවෙයි. මම මේ පාට වග බලා ගන්නවා කියලා කොමතදී. ද්වේෂ ගති පාන. ඒ වගේම මෝහ වශයෙන් අපි වරදවල තේරුම් ගත්ත යන්ත්‍රේ මති මතාන්තර බොහෝම තදින් අල්ලාගන්න. ජීවිතේ ගියා ශරීරයෙන් කොටසක් ගියා. තමන් බාහිරගතතර වැරදි මතියක් මතාන්තරයක්. ඒක දාන්න කැමති නැති ගතියක් තියෙනවා. ඒ නිසා මේ පෘථග්ජන ලෝකයේ තුල ලෝභය අතින් කැපිපේන දඟලන භාවයේ දෙන්නේකුගේ අඩුවක් නැහැ. පොඩි එකාගේ පවන් ලොකු එකා දක්වා, ඉස්තියදී පටන් පුරුෂයාගේ දක්වා, දන්නා කියන දනාස්තාවයේ සිට නොදන්නා තැනට දක්වා මේ හොවා දක්වන්න ගතික පෙළඹෙන ගතියක් තියෙනවා. ලෝභ ගති, ද්වේෂ ගති, මෝහ ගති, මේ නිසා අර කලින් කියපු විදිහට කල්යාණ මිත්‍රයෙක්ගේ අසුරක් උපදේශයක් අනුකම්පාවක් හොයාගන්න බැරි තත්යකට පත් වෙනවා. ඒ තමයි මාන්නේ. මාන්නේ කියන්නේ එක්ක තමයි උසත්යයි මැන ගන්නා කලකන ස්වરૂපය. එහෙම නැත්නම් පහත්යයි කලකා මැන ගන්නා ස්වરૂපය. බොහෝමත්ම කලාතුරකින් එහෙම නැත්නම් වෙන්නම බැරි දෙයක් තමයි යෝගාවචර තමන්ගේ ප්‍රකෘති తত্ত্বය දැනගන්න බව. ඒකේ කවදාකවත් පුතර්ජන හිත හිතින්නේ නැහැ. එක්කෝ ඒක උමනාට වැඩි කරලා ලොක් කරලා බාර ගන්නවා. එහෙම නැත්නම් උමනාට ප්‍රමාණයට අඩු කරලා බාර ගන්නවා. අර පස්පෞගිය මේ පිළිබඳව අදහස් ඇති වෙච්ච වෙලාවේදී එක පිළිසක් එකතු වෙලා මේ පිළිබඳව දැනගන්නට එක්තරා විදියක මූණ බලන කණ්ණාඩියක් හදලා තියෙනවා. ඒ මූණ බලන කණ්ණාඩියේ ඒක බොත්තමක් අද කරනකොට ඒක එක පැත්තකට වකුතු වෙනවා එහෙම අනිත් පැත්තට කරකොණ්ඩ එක දිග ඇරෙනවා ඒ නිසා වකුතු වෙනකොට ඒ වක් කන්නාඩියේ වකුතු වෙනකොට එන්ට වෙන්නද බොකුතු වෙනකොට ඒකේ පේන රූප කුංචු වෙන්න පටන් ගන්නවා ඒක දිගහැරිලා එනකොට ඒකේ පේන රූප ලොකු වෙන්න පටන් ගන්නවා අපි දන්නවා වාහන වල හයි කරලා තියෙන කන්නාඩි බොකුතු කරලා හදලා තියෙනවා එතකොට මේ වාහනේ පිටිපස්සෙන් එන වාහන රාශියක රූප සියදුරු මහත්තයා දැනගන්න පුළුවන්. අපි වල කියනවා රියදුරු කණ්ණාඩි කියලා. ඒ වගේම රවුල බානකොට ගන්න කණ්ණාඩිය එහෙම නෙවෙයි බොහොම දිග ඇති කණ්ණාඩියක් කුංචි ඉතිරිසි රවුල් ගහක් පවා ලොකු කරලා පෙන්වන ගතියක් තියෙනවා. විද්‍යාඥයෝ පිළිදා මෙන්න මේ වගේ කණ්ණාඩියේ එකම කණ්ණාඩිය ඉතිරිංග තද කිවිලෙන් කුංචි කරන්න හෝ ලොක් කරන්න හෝ රද්දකටපත් කරලා එක එකනට ගිහිල්ලා කිව්වලු තමන්ගේ හරි රූපේනකම් මේ කණ්ණාඩිය සමබර කරන්න. බොහෝ දෙනා කරන්නේ Taman එක්කෝ තියෙන ප්‍රමාණකදී පුංචිවට Tamanගේ රූප පේනකොට හිතනවා මේක තමයි මගේ රූපය කියලා. එහෙම නැතු ඒ කණ්ණාඩි තිරින්ග තද කරලා Tamanගේ ප්‍රමාණයට වැඩිය ලොකුව තියෙනකොට හිතනවා මම මේ තරම් ලොකු මිනිහෙක් ඒ නිසා Tamanගේ ප්‍රතිරූපේ ලොකුවට පවතින කණ්ණාඩිය නතර කරලා තියෙනවා. මේ විදිහට ඒ කණ්ණාඩියේ ස්වරූපය දිහා බලනකොට බොහෝමත්ම කලාතුරකින් කෙනෙක් තමයි තමන්ගේ ප්‍රකෘති රූපය කණ්ණාඩියෙන් පේන විදිහට කණ්ණාඩිය සමබර කරන්න බක් වෙනවා. ඒකෙන් අපි භාව බාහිර පැත්තෙන් උනත් තියෙනවා ඕනම සංසිද්ධියකදී ඕනම පිටසක් අතර සම්බන්ධතාවයකදී එක්කෝ Taman Tamanට වැඩිය උසස් කොට සලකන ගතිය. එහෙම නැත්නම් Taman නීච කරලා පහත් කරලා මට යමක් කරගන්න බෑ. මම පිළිදෙන් සභාවෙන් කොම් වෙච්ච දිනෙක කියලා නීච කරන සලකන ගතිය. මේ දෙකම ක්‍රියාත්මක වෙන්නේ මේ මානිය කියන ලේස ධර්මය නිසා මේක ඒකාන්තයෙන්ම පවතින උපකරණයක් නැත. එතෙන්දා පුත්‍ත්ජනයන් දෙන්නේ එකතු වෙච්චාම වීතියකදී කීම දෙනෙක් හම්බුණා වගේ. ඒ කියන්නේ තමන්ගේ ස්වરૂපේ ලොකු කරලා පෙන්ලා දක්වන්න ඒ බුද්ධලයාම කතා කරනවා. එතකොට ඇත්ත මනුස්සයා ඉඳි කතා කරලා පෙන්වන්න හදන්නේ තව එකක්. ඒක අහන්නේ මනුස්සයා ඒක පුංචි කරලා හලකලා කතා කරන් ගන්නවා. මේ මනුස්සයා පුරාදීකට ගියත් අපිව කලකලා ගණන් ගන්නවනේ කියලා ඒ මනුස්සයා ඒ කියන දේවල් ඔක්කොම පුච්ච කරනවා. ඊට පස්සේ ඒ අහන මනුස්සයා තමන්ගේ දේවල් ලොකු කරලා අර අහන තියෙන එකනට කියනවා. මේ නිසා කතාවකදී කල්ලාපේකදී එක බුද්ධලෝ දෙන්නේ හම්බුනාට බොහෝම කලාතුරකින් තමයි කාරණාව කතා වෙන්නේ. කියන්න තියෙන දේ එක්ක ලොකු කරනවා එක්ක පුංචි කරනවා ඇහෙන දේ එක්ක ලොකු කර ගන්නවා එක්ක පුංචි කර ගන්නවා මේ නිසා කතා කරාට හම්බුනාට දැක්කට අපි කියන දැක්කයි කියලා. අපි කියන කතා කරයි කියලා. මොකක් කතා කරලා දැක්කට සිද්ධ වෙන්නේ මේ අපේ mati අපි ගත්තා වුණේ ලොකු කර දැක්කේ පුංචි කර දැක්කේ නිසා අවසාන කියපු දෙ නෙවෙයි ඇහෙන්නේ ඇහිච්ච දෙ නෙවෙයි කියලා කියනවා. නමුත් ඒ පුද්ගලයාට කිව්වොත් මේ තේරුම් අරගෙන තියෙනවා වැරදි අදහස් කෙරේ මේකයි කියලා ඒ පුද්ගලයා කියන්නේ මම ප්‍රත්‍යක්ෂ වශයෙන් මම ඉස්සරහින් ඉඳි කියන දේ තමයි මම අහුවේ. ඉතින් ඉතින් මේක කොහොමද මට කියන්නේ මම අහුවේ නැහැ කියලා. ආදී වශයෙන් වාද විවාද රාශිය ගොඩනගෙන මාන්නේ නිසා ඒ නිසා පුත්තජන ලෝකේ විවිධාකාර සංකීර්ණතා මතුවේ. මේ වාගම තමයි දිට්ඨිය. තමන් වරදවල තේරුම් අරගන්න. වරදවා දකින්න. මේ වරදවා දැකීමේ ප්‍රධානම මූල කේන්ද්‍රය බුදුරජාණන් වහන්සේ පෙන්ලා දෙන්නේ මමය මගේ වතයේ මේ කය වරදවා තේරුම් ගන්න. ඒකට කියනවා සක්කාය දිට්ඨිය කියලා. මේ සක්කාය දිට්ඨිය තමයි මේ සෑම වරදවල තේරුම් ගන්න එකේ මූල කේන්ද්‍රය. මේ වටා 62ක් ආකාර බුද්ධජාන වහන්සේ පෙන්නනවා. මේ කය තුල ආත්මේ පවතිනවා. මේ ආත්මේ සදාකාලික වෙනවා. නැත්නම් මේ කය බිඳිලා යනකොට මේ ආත්මය බිඳිලා යනවා. මේ කය නැත්නම් මේ ආත්මේ මෞංකාරයේ කියනවා. ආදි වශයෙන් මේ කය මමය. අත්විමාන වශයෙන් ගන්න නැත්නම් සක්කාය දිට්ඨිය වශයෙන් ගන්න දේ පදනම් කරගෙන මුළු ලෝකෙම පුරා ඒ පුද්ගලයාගේ තියෙන වැරදි දිට්ඨිය හාත්පස පැතිරෙන ගතියක් තියෙනවා. මේ පෘථග්ජන ගති. මේ නිසා ඊගාවට යෝගාවචරයට විචිකිච්ඡා පහළ වෙනවා. මේ තරම්ම ලෝභ වලින් පිළිච්ච, ද්වේෂ වලින් පිළිච්ච, මෝහ වලින් පිළිච්ච තමන් තුළම මේ තරම්ම මාන්නේ තියෙද්දී, තීන මාන්නේ වේවා, අදිමාන්නේ වේවා. තමන් තුළ මේ විදිහට වර්ධවා ගන්නා ස්වරූපතියෙදී සතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් පහළ වෙන්න පුළුවන්ද මේ සියලුම කාරණා දන්නා සර්වඥතා ඥානයේ ලෝකේ ඇති වෙන්න පුළුවන්ද කියලා කෙනෙකුට සැක පහළ වෙනවා. ඒ වගේම කල්පනා කරනවා එහෙම කෙනෙක් පහළ වුණත් තව කෙනෙකුට මේක කියලා දෙන්න පුළුවන් ක්‍රමයක් ධර්මයක් ලෝකේ තියෙන්න පුළුවන්. ඔය කියන බුද්ධ ධර්මය ඒ කාන්තේම මේ සියලු ප්‍රශ්නවලට උත්තර දෙන්න පුළුවන් දක්ෂකමක් තියෙනවා. ඒ වගේම කෙනෙක් කල්පනා කරනවා එවැනි ධර්මයක් තිබුණත් තව කෙනෙකුට ඒක වටහාගෙන Taman තුලින් අත්දැක ගන්න පුළුවන් වෙනවා. එහෙමනම් මේ බුදුහාමුදුර ධර්මයේ ධර්මයේ සරණ ගිය සංඝ පිරිසක් ඉන්න පුළුවන්. ඉතල ඒ අත්ොත් මේ පු탁 යන භූමියෙන් ක්‍රම වීමක්, ඊතර වීමක් සිද්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මේ ලෝකෙ බුදුහාමුදුරෝ දේශනා කරන යම් කිසි කෙනෙක් මේ තරම් සංකීර්ණ වුණත් ලෝකයේ යමෙක් හොඳ කරනවා නම් හොඳ ප්‍රතිඵල ලැබෙනවා ලැබෙනවාමයි. යමෙක් නරක කෙරුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවා ලැබෙනවාමයි. එහෙනම් කර්මීයතා කර්මඵලය ඒකාන්ත සදාතනික නියමයක්. නමුත් අර කෙලෙස් පරිද පුද්ගලයාට එන්නේ කියන විදිහේ ලෝක න්‍යාම මේ ලෝකෙ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ මොකද උදේ ස්වරූපේ හවසට නැහැ. ලෝක දෝෂ මොහ ඒ වගේම මාන දික්ටි වගේ දේවල් Tamange හිත නිතරම කලබනවා. ඒ නිසා මේ ලෝකේ නියාම ධර්මයක් තියෙන්න පුළුවන්. ඒ නිසා සමහර වෙලාවට මේ අතෝ මේ විචිකිච්ඡාව නිසා සිල් අරගෙන ඉන්න වෙලාවක වේවා, ඒව නැත්තම් නැතුව ඉන්න වෙලාවක හෝ වේවා වරක පිළිගන්න ගතියක් තියෙනවා. සතුන් දනුකම්පා කරන්න ඕනේ, මෛත්‍රී කරන්න ඕනේ ආදි වශයෙන් සමහර වෙලාවල් වලට ඒ සතුන්ගේ විරුද්ධව නැගී ඉන්න ගතිය නැත්තම් නසන්න ඕනේ, මරන්න ඕනේ කියන ධර්මත පෙළඹෙනවා. ඒක මොකද? අර විචිකිච්ඡාව උග්‍ර වෙනකොට. බුද්ධහදී රත්නත්‍රයේ ඉදේ එහෙ නැත්නම් සද්දේය වස්තු විෂයේ සැක උපදවන ගතිය. මේක පුත්‍ජඥය තුළ කොයි වෙලාවෙ තියෙනවද කොයි වෙලාවෙ නැද්ද කියලා කිසිම රජ කෙනෙකුට ඇමතිවරයෙකුට නිශ්චයකාරයෙකුට නීතිඥයෙකුට ගුරුවරයෙකුට කල්යාණ මිත්‍රයෙකුට විශ්වාස කරන්න බෑ. වෙන කතියා පුත්‍ජඥයට Taman තුලවත් විශ්වාසයක් ඇති කරගන්න බෑ. ඒ මොකද අන්නර විදිය සැක පහළ වෙච්ච වෙලාව ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලන්න කිසිම ස්ථීරකාර දෙයක් පිළිබඳව හිතේ ඉඩක් නැතුව යනවා. සියල්ලම පිළිබඳව සැක පහළ වෙන අවස්ථාව පහළ වෙන පුතක් ගැන බොහොම. නිසා මේක අර ඉහළින් දක්වෝ සෑම தત્ත්වයේ තවත් ව්‍යාකූල භාවයටපත් කරගෙන පත් කරනවා වගේම ගුණවත් භාවය පිළිබඳව සම්පූර්ණ අඩු ලංකයකටපත් කරනවා. ඒකල ප්‍රතිපදාවකට වැඩ පිළිවෙලට යන්න කිසි කිසිම ශක්තියක් නැති විදිහට හිතේ විචිකිච්ඡාව පහළ කරනවා. මේ විදිහට විචිකිච්ඡාව නිසා බොහෝ වෙලාවට යෝගාවචරය විචිකිච්ඡ භාවයට පත් වෙනවා. මේ තරම්ම උග්‍ර විදිහට කාය වචන සංවර කරමින් සීලය රැකීම අවශ්‍යමද? ඒ වාගේම මේ විදිහට උග්‍ර විදිහට යනකොට එනකොට හැරෙනකොට අත දිගානකොට නවනකොට ඉඳ ගන්නකොට හිට ගන්නකොට ආදී වශයෙන් තමන්ගේ සතිය පවත්වමින් සමාධිය ඇති කර ගැනීම ඔය තරම්ම අවශ්‍යයි. ඔය තරම්ම ප්‍රතිඵල දෙන දෙයක් කියලා ඒ පිටවත් ටිකක් සහැල්ලු තත්ත්වයකටපත් වෙනවා. කුසීත භාවයකටපත් වෙනවා. ඒ කුසීත භාවයට හේතුව මොකද අර ඊට මොහොතකට කලින් ඇති වුණා වූ විචිකිච්ඡා. මේ විදිහටම උග්‍ර වශයෙන් සීලය පිළිබඳව දවසේ පැය 24ම සලකා බලමින් සතිය පිළිබඳව පැය 24ම නැත්නම් නිින්දේ නොඇති ගත කරන සෑම වෙලාවෙම සතිය සිටීමේ වගේ ප්‍රයෝජන තියෙනවා. ඒ වගේම හිතට මේ වගේ විචිකිච්ඡාදී ධර්ම නොවි හිත පැහැදිලිව ප්‍රසන්නව ප්‍රඥාවන්තව පැවැත්වීමේ විතරං ආනිසංස තියෙනවා. මේ පිළිබඳ ආනිසංස පිළිබඳව කුංචි හෝ සැකයක් කුංචිව දෙගිරියා බවක් ඇති වුණොත් ඒක ඒකාන්තයෙන්ම කරන්නේ කුසිත කරවන්නයි. කවමදාකවත් ඒක පැහැදිලිවම කියන්න පුළුවන් හිත උද්‍යෝගමත් කරන්නේ නැහැ. හිත උද්‍යෝගිමත් කරනවා නම් කරන්නේ කාමගතේ විතරයි. අවස්ථාක සංවරයේ විහි උද්‍යෝගිමත් වෙන්නේ නැහැ. මේ නිසා යෝගාවචරය නොදැන මේ අතින් බලනකොට අත්ත වශයෙන්ම යෝගාවචරය අහිංසකයි. යෝගාවචරයක දැනගෙන හිතුවක්කාරකමට කරනව නෙවෙයි. මත් වෙලා යටපත් වෙලා කරන්න දෙයක් නැතුව පරාජිතව ඉන්න මිදෙත් තීනේ පහුවේ පස් වෙනවා. මේ තීනේට පස් වෙනකොට ඉගේම හිතත් සයිසිකක් ඔක්කොම නිවෙලා ඔක්කොම කතු ගාලා අර Taman මෙතුවා කල්කාම ආසාවෙන් අභිනිෂ්ක්‍මණය කරමින් අත්කරගත්තා වූ ඒ භාවනා හිත එහෙම නැත්නම් සිල් හිත බුද බුද වැටෙද්දි වැටෙද්දි බලන්න පුළුවන් තරමට පිළිගෙන ස්වરૂපයක් මේ හිතේ පවතිනවා කිසිත් භාවය. ඒ වගේම තමයි යෝගාවචරයට උද්දච්චේ පහළ වෙච්චාම හිත විසිරී යන ගතියකට පහළ වෙච්චාම කටළු කතා ඇරෙනකොට එහෙම නැත්නම් ඒ ඉඳලා මේවා භාවනා කටයුතු කරලා හොඳ ගුරු උපදේශයක් නැතුව ඒවා දමා ගහලා විවිධ විදිහට නැවතත් ලාමක தත්ත්වයටපත් වී විලෝපන කතා කතා කරන ක්‍රියාකරණත්ව දැකපුවාම යෝගාවචරගේ හිත පවා ඉතිරියක් වැඩි විදියක් හරියට අලු ගොඩකට ගලකින් නමලා ගහපුවාම කොහොමද මේ අලු ගොඩේ මොකම ස්වරූපයක් අතතු අලු සියල්ලම අහසට පැන නැගලා කැළඹිලා නැවතත් පාත් වෙනවා වගේ යෝගාවචරගේ හිත සම්පූර්ණයෙන්ම උද්දච්ච භාවයට පත් වෙනවා. මේක පිළිබඳව කිසිම වගකීමක් බුදුහාමුදුරන්ටවත් ගන්න. බුදුජාන් වහන්සේ ඒකයි සඳහන් කරන්නේ මෙන්න මේ විදිහට අකුසල් ධර්ම වල ස්වરૂපය. සාන්තව ගෞරවයෙන් අසාදෙන ඇත්තන්ට කියලා දෙන්න බුදුහාමුදුර වහන්සේ බාර ගන්නවා. නමුත් මේ විදිහේ අකුසල් ධර්ම ඇති නොවෙන්න බුදුහාමුදුර අධිෂ්ඨාන කරලා නැත්නම් බුදුහාමුදුර භාවනා කරලා බුදුහාමුදුර සිල් රැකයි කියලා තව කෙනෙකුට කිසිම ලැබෙන ලාභයක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ තථාගතයන් වහන්සේලා මාර්ගය දක්වනවා. මේ තමයි බුද්ධජන හිත. ඒක උනාට පස්සේ ඒ කියන්නේ හිත විචිත්ත භාවයට පත් වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. ඒ සම්පූර්ණ යටත් වෙනවා. සම්පූර්ණයෙන්ම Taman පෙළෙනවා. සම්පූර්ණ Taman කඩා විසිරවල දානවා. තුන්නත් දූලි කරනවා දානවා. ඒ නිසා එවැනි තත්යකටපත් නොවෙන්න නම් අපේ හිතේ අන්‍යෝන්‍ය විචිත්ත භාවවලටපත් වෙන්න පුළුවන් ස්වરૂපයක් තියෙනවා කිය අහලා තියෙනවා. එහෙම අහලා තියෙනවා නම් ඒ විචිත්ත භාවයටපත් වුණාම තමයි මේ ජීවිත නසා ගන්න යන්නේ. කියන රාජ්‍යත් පිරියා ගන්න යන්නේ. ඒ පිළිබඳව ප්‍රකෘතියෙන් අවබෝධ කරගන්න බලනවා ශක්ති ප්‍රමාණය. ඒ වගේම තමයි මේ විදිහට උද්දච්ච භාවයේ හිතපත් වුණාට පස්සේ යෝගාවචරය අතර පවට බයක්, පවට ලැජ්ජාවක් නැති සත්‍යපත් වෙනවා. ඒ නැත්තම් ඒ යෝගාවචරය යම් සබ්ධිහත්වයක් ඇති, තම හැදියාවක් ඇති බුද්ධලෙක් වෙලා හිටියනම් ඒ හැදියාව පාවා දෙනවා. පාවා දීලා හොරෙන් හෝ ප්‍රතිජීව හෝ පාවට පෙළඹෙනවා. හරියට එහෙම නැත්නම් පාවට ලැජ්ජා නැති ස්වරූපයකටපත් වෙනවා. හරියට උඟා මඩේ ළඟින්ට අසුචියේ ගැලෙන්න අසුචියේ සමග ප්‍රියමනාප භාවයටපත් වෙන්න ලොකු කැමැත්තක් තියෙනවා. හරියට මේ වගේ ඌරෙක් වාගේ තමයි යම්කිසි යෝගාවචරයකට කලින් කියන කෙලෙස් ධර්ම නිසා කෙලෙතිලා ඒ කොන මේ කොන දැක ගන්න බැරි ධර්මත සම්පූර්ණ අවුල් වෙලා ගියාට පස්සේ පව පිළිබඳව නරක පිළිබඳව නොකටයුත්ත පිළිබඳව යම් කිසි හිරිකිත භාවයක් තිබුණා ඒ හිරිය නැතිලා අහිරික භාවයට පත් වෙනවා. ඒ වගේම තමයි අනෝතප්ත භාවය කියන්නේ පව ඇති වෙනකොට පාය ගැන බාය කල්පනා කරලා හෝ ත්‍ක්ත භාවයට පත් වෙනවා බියට පත් වෙන ගතියක් තියෙනවා. එහෙනම් දැන් සිල්ලතුන් ගුණවතුන්ගේ බණුන් අහන්න වෙයි කියලා හෝ බියක් ඇති වෙනවා. නමුත් අර උද්දච්ච භාවයේ ආදී හිතේ විචිත්ත භාව වෙනකොට අපාය බයවත් අමතක වෙනවා. විනෝදයෙන් සිල්ලතුන්ගෙන් ආන්ත ලැබෙයි කියන දොස් පිළිබඳ හෝ අමතක වෙලා අනෝතත්ත්ව ස්වරූපයට පත් වෙනවා. ඒ බුද්ධලයා තුලින් මොන විදිහේ අකුසල කර්ම මොන විදිහේ දුස්චරිත කරයි කියලා කියනවා. මේ විදිහට ලෝභ දෝෂ මෝහ ආදී පටන් අරගත්තා වූ මේ කුසල් 10 අකුසල් 10 නැත්නම් විශේෂයෙන්ම කෙලස් 10 අරගත්තොත් මේ 10 විවිධ තරාතිරම් තියෙනවා. ඒ තරාතිරම් වල මුල් මට්ටම් නැත්තම් ඊටාම සුකුම අවස්ථාව ගත්තොත් යෝගාචර හිත කලබලයි. හිතේ තියෙන ශක්තිය ගොනුව කඩලා ගන්නවා. කම්මැලි කරනවා. ඒ කම්මැලි කරවල ඇතුළත පිළීමක් හට ගන්නවා. මැදීමක් හට ගන්නවා. මේ මැදීම යෝගාචරය පැහැදිලි රූප දේශයක පිටලා පැහැදිලි ප්‍රතිපත්තියකින් මුල්ම අවස්ථාවේ තේරුම් ගත්තේ නැත්නම් ගත්තේ නැත්නම් ක්‍රියාත්මක කරේ නැත්නම් සංසාර ගැම්ම නිසා මේක ඒකාන්තයෙන්ම කත කරනවා. ජව කරනවා. මේ ජව කවියගෙන එනකොට මේ යෝගාවචරයට අර ඇතුළත හිත පෙළෙන ගතිය උත්සන්න භාවයට එනකොට ඒක වමාරන් නැතුව එහෙම නැත්නම් ඒක බඩේලී යන්නේ නැතුව එන විදිහට කියනොත් ශරීරයෙන් පිට කරන්නේ නැතුව ඉඳ බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒ කියන්නේ Tamange ශරීරයේ වශයෙන් අන්ත පිළීමකට භාජනය කරනවා. මේ පිළිවෙත භාජනය කරලා ඒ මට්ටමේදී හෝ යෝගාවචරය ඒ පිළිබඳව වගකීමකින් ශික්ෂණයකින් අධ්‍යාවකින් කටයුතු නොකළොත් ඒ එළියට දාන දේන් අවත පරිසරයේ ඉන්න ඉන්න තාක් අනිත් විසක්කණය වගලා ගන්නව නතු කර ගන්නව සම්පූර්ණ දුක්කටපත් කරනවා ඒ නිසා ඇතුළතින් ඊටාම කිව්ම පටන් ගන්නා වුනේ කෙලෙස් ධාරා ඒ කෙලෙස් වලට භූමිය වන්නා වූ సంతානයේ පෙළලා, තවල, මැඩගෙන ආත්පතින් පැතිරිලා. අනිකුත් බාහිර ලෝකයටත් දුකගෙන වෙනවා. මේ නිසා මේක කෙලෙස් වගුරක්. මේකට කියනවා ක්ලේශ භූමිය කියලා. මේ අන්ධ පුතඥයාගේ ස්වરૂපයේ කෙලෙස් භූමිය. මේකේ ගැලිලා මේක වැගිරිලයි ගත කරන්නේ. මේක වැඩෙන්න පුළුවන් නම් වැඩෙන්නේ කෙලෙස්මයි. අසුචිය වාන. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙවැනි කෙලෙස් භූමියක ගත කරමින් තවත් එවැනි කෙලෙස් භූමියකම ගෙලීගෙන මැදීගෙන ඉන්න කෙනෙක් අනේ අපෝයි බේරා ගන්න ඕනේ උදව් කරන්න ඕනේ කියලා කියනවනම් ඒක බුදු හැට පේන්නේ කවදාකවත් කරන්න පුළුවන් දෙයක් විදියට නෙමෙයි බෝලු ප්‍රලාපයක් පමණයි වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි එහෙම තමනුත් මඩේ ගිලීගෙන කෙලෙස් වල නිමග්න වෙලා තවත් එසේම කෙලෙස් වල ගිවිගෙන ඉන්න කෙනෙක් බේරා ගන්න කටයුතු කරනවා කියලා කියන්නේ ඒක නෙවෙයි ප්‍රඥාව සහිත කරුණ. ඒක ප්‍රඥාවෙන් තොර වූ සමනුත්‍රවටා ගන්නා අනුනුත්‍රවටා ගන්නා ලෝකේ සන්තෝෂ කරන්න කියන කතාවක් පමණයි. ඒ නිසා තථාගතයන් වහන්සේලා කවදාකවත් එවැනි අන්ධ පුතග්ජනෙගේ ලෝකෙට සේවයක් වෙයි කියලා හිතන්නේ. ලෝකෙට සේවයක පැත්තක තිබියවත් Tamanta සේවයක් කරගන්න පුළුවන් තත්ත්වයක් ඇතයි කියලා තථාගතයන් වහන්සේ පිළිගන්නවා. ඒ නිසා බුදුජානන් වහන්සේ මේ හිත විලල් කරන හිත විලෝපන කරන මේ කෙලෙස් සහිත පෘථග්ජන ලෝකෙම පිසු ලෝකයක් කියලා කතා කරනවා. සබ්බේ පුතු ජනා උම්මත්තක. මොකද මේ පුද්ගලයෝ තුළ ඒකාන්තයෙන්ම රාග දෝෂ මෝහ ආදී කෙලෙස් පවතිනවා. ඒ අත් බොහොම පණසේ රකින්නවා මේවා. මගේ ලෝභය, මගේ ද්වේෂය, මේක මගේ මෝහය, මේක මගේ මාන්නය, මේක මගේ ධිට්ඨිය කියලා මනකට කයට වඩා රකින්න ගතියක් තියෙනවා. මේ රැකීම නිසා මේ ලෝභ දෝෂ මොහ ආදී දේවල් ගොඩ තමමින් වැඩෙනවා. මේ වැඩෙන්න වැඩෙන්න මෙතෙක් කල්ලේ කෙලස් ධරණ කය වෙලෙනවා. යටපත් වෙනවා. ගිලී ගන්නවා. මේ ගිනි අරගෙන අවට ලෝකයක් ගිනි ගිනි තබන ගින්නට පස් කරන ස්වරූපයකට ඇති වෙනවා. මේ නිසා මේ පෘථග්ජන භූමිය උම්මත්තක භූමියක්. කෙලස් භූමියක්. මේ නිසායි මෙන්න මේ தත්ත්වය යම් කිසි කෙනෙකුට ඒ පෙළමින් ඉඳීම වැටෙන්න පටන් ගත්තොත් ඒ පුද්ගලයාට ඒ පෘථග්ජන භූමියේ තරණක් පෘථග්ජන භූමියේ පිහිටක් පෘථග්ජන භූමියේ පාදමක් හොයන්න බැරි තත්ත්වයකට පත් වෙනවා. ඒක පිළිබඳව මහ විශාල බයක්. ඒක පිළිබඳව තමයි කෝරකයකට අහුවෙච්ච කෙනෙක් වගේ වැටෙන්න පටන් ගන්නවා. මේ වෙලාවට තමයි වුණ කල්යාණ මිත්‍යාගේ එහෙම නැත්නම් ප්‍රතිපත්ති කුරු නැත්තන්ගේ පිහිට ආධාරයේ වෙනකොට වැටේ. මේ නිසා එවැනි පෘථග්ජන භූමියම ගැලීගෙන පෘථග්ජන භූමියම පෙළමින් මැඩමින් ගත කරන කෙනාට ඒ කායන මාර්ගයක් නැත්නම් කාමදායකවත් ඒ පෘථග්ජන භූමිය තුලින් පිළිසිදුවකට නිර්වෝල් භාවයකට ශාන්ත භාවයකට tempat භාවයකට පත් වෙන නිසර්ග බලයක් ඒක ඇත්තේ නැහැ. ඒක තියෙන්නේම දිගින් දිගට දිගින් දිගට පෙළෙන ස්වරූපයක්. හරියට කන්දක් මුදුනේ තියෙන මහා ගලක් බොහෝම අමාරුවේ උකුල්ලවලා ඒ කන්ද පල්ලයට පෙරළුවොත් ඒ ගලේ කවදාකවත් ශක්තියක් නැහැ. සානුවට පත් වෙනකන්, දැන්නට පත් වෙනකන් නතර වෙන ගතියක්. කන්දෙත් නැහැ. ඒක තියෙන්නේ මේ ගල කසකාමින් ඉදිරියට ඉදිරියපත් වෙන ඕනම දෙයක්. බින්දිමින් යට කරමින්, ගලමින්, මඩමින් පල්ලයට ගමන් කරනවා Java කවි කවි. අනිත් වගේ තමයි මේ කෙලෙස් ධාරාවේ වැඩ පිළිවෙල. මේ නිසායි අවශ්‍ය වෙන්නේ යෝගාවචරයට එහෙම නැත්නම් කෙලෙස් භූමියට ආව භයානකම දන්නා කෙනාට මේ ගැළවීමේ මාර්ගයක්. මේ ගැළවීමේ මාර්ගය නැතුව ඒකට ඒ නියමම ගුරු උපදේශය නැතුව කාමදායකවත් ඒ කෙලෙස් ධාරාව විසින් කොට එන තාක්ෂයක් සංයමයක් කරන තාක්ෂයක් එහෙම නැත්නම් විමුක්තියකට යොමු කරන තත්ත්වයක් පිරිසිදු භාවයක් සීතල භාවයක් කියලා දෙන්නේ. මෙන්න මේ විදිහේ කෙලවරක් කියන්න බැරි විවිධ වූ විචිත්‍ර වූ කෙලෙස් ධාරාවක කෙලෙස් ගොහරුවක කෙලෙස් වගුරක කෙලෙස් පදනමක තියෙන මේ පු탁 යන භූමියේ පිරිසිදුවක් ලබා ගන්නට හිතා ගන්නට බෑ කියන එක තමයි සාධාරණ වශයෙන් පෙන්නේ. අන්න එවැනි හිතා ගන්න බැරි කෙලක් කෙලවරක් දකින්නේ නැති මහා කෙලෙස් ධාරාවේ තමයි මේ තථාගතයන් වහන්සේ පහළ වෙන්නේ. මේ තථාගතයන් වහන්සේ පවා සම්පූර්ණ සතරන්තා ඥාණයෙන් බලනකොට දැකිලෙන මට්ටමකට මේ කෙලෙස් ගොඩ තමනේ හරියට පැහැවලා පූජා වගිරෙන තුවාලයක් වගේ. එනතම් පැහෙන මඩ ගොඩක් වගේ එක දකින්න. නමුත් තථාගතයන් වහන්සේ මහා කරුණාවෙන් මහා ප්‍රඥාවෙන් ඉදිරිපත් කරන කෙටිම මාර්ගය තමයි මේ සතිපට්ඨාන. මේ සතිපට්ඨාන කියන මේ සතිය කියන වචනය එහෙම නැත්නම් එළඹ සිටි සීය එහෙම නැත්නම් ප්‍රසන්න தත්ත්වේ වර්තමාන தත්ත්වයට ප්‍රසන්නව මූණ දීම තමයි මේ කෙලෙස් ධාරාව පිළිබඳව ප්‍රකෘති தත්ත්වය අවබෝධ කරගන්නට තියෙන එකම මාර්ගය. ඒක ප්‍රකෘති தත්ත්වයෙන් අවබෝධ කෙරමු කෙනාට විතරයි ඒකට ප්‍රතිකර්ම කරන්න පුළුවන්. එහෙම ප්‍රතිකර්ම කරන කෙනාට විතරයි රෝග නිවාරණයක් ඇති වෙලා නිරෝගී භාවයක් ඇති වෙන්නේ. ඒ නිසා යෝගාවචරයට මේකෙන් ගන්න තියෙන එක ආදර්ශයක් තමයි මේ වගේ හෙලෝරක් නැති විවිධ විචිත්‍ර බොහෝ ආකාර වලින් පෙළෙන කෙලෙස් වල ජීවත් වෙද්දී කෙසේනම් මං වගේ නරපණුවේ කිසිම අභිඥා බලයක් නැති කිසිම කාය පිළිබඳව වචනය පිළිබඳව හිත පිළිබඳව පාලන ශක්තියක් නැති මම නේ කෙසේනම් ගොඩේටද කියන මහා භයානක මහා අසර භාවයට පත් වෙනකොට බුදුරජාණන් වහන්සේ කවදාකවත් කියන්නේ මයි පැත්තට හැරෙන්න මම ගොඩ ගන්නම් මම විමුක්තිය ලබා දෙන්නම් මම සාන්ති ලබා දෙන්නම් කියලා මොකද ඒ කවදාකවත් තථාගතයන් වහන්සේ කරන්න බෑ තථාගතයන් වහන්සේට නැත්නම් මේ තථාගත පරම්පරාවෙන් විපස්සනා පරම්පරාවෙන් ඉන කල්යාණ මිත්‍යාට කරන්න පුළුවන් වෙන්නේ ඒ පෙළෙන කෙනාට ඒ පෙළීම පිළිබඳව අවදි හිතක් ඇති කරලා දෙන එක විතරයි සතියක් ඇති කරලා දෙන එක විතරයි. ලෝභයෙන් හොඳටම Taman පෙළෙන වෙලාවට. මෙන්න මේ ලෝභයෙන් Taman පෙළෙනවා කියන එක තේරුම් ගන්න ඕනේ. ද්වේෂයෙන් Taman පෙළෙන වෙලාවට පිච්චෙන වෙලාවට මෙන්න ද්වේෂය කියලා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. මෝහයේ ඉන්න වෙලාවට මෙන්න මෝහය කියලා නැත්නම් මෝහයට අවදි හිතක් එළඹ සිට 100ක් ඇති කර ගන්නවා. මාන්නේ, ditthිය ආදී වශයෙන් අත්තා වූ සෑම කෙලෙසක් පිළිබඳව සතිමත් වීම තමයි පළවෙනි කාරණාව. නමුත් ඒක බොහෝ දුෂ්කරයි. ඒ නිසා යෝගාචර ජීවිතේ බොහෝ දුෂ්කරයි. භ්‍රමචර්යය බොහෝ දුෂ්කරයි. මේ නිසා බුදුරජාණන් වහන්සේ මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනකොට යම් කිසි කෙනෙක් මේ සතිපට්ඨානෙ අදහනවා නම් යම් කිසි කෙනෙක් මේ සතිපට්ඨානෙ එකම මාර්ගය නැත්නම් ගැළවීමේ මාර්ගය විතර පිළිගන්නවා නම් බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ පිළිගන්න කෙනෙකුට ලැබෙන ආනිසංස හතක්. මේ දේ කළොත් මෙන්න මේ විදිහ ආනිසංස ලැබෙනවා කිය ඒකේ ಗುಣ ප්‍රකාශ කිරීමක් සද්ධාව කුසල ඡන්දේ වඩාලීම සඳහා කරනවා. පළවෙනියෙන්ම සඳහන් කරන්නේ මේ සත්තානං විසුද්ධිය. මෙන්න මේ තරම් අනන්ත සංසාරේ මේ කෙලෙස් වලම ගැලෙමින් කෙලෙස් වලම පැලෙමින් කෙලෙස් වලම මැඩෙමින් හිටපු සත්‍යයට මේ තරම්ම හොරතර වෙච්චි ඝන ලාටුවක් තේ පවතින මේ කෙලෙස් වලින් විසුද්ධියක් ලබනවා. මේකට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ මේ සතියම. ඒ නිසා අපිට මේ ධර්ම දේශනා මාර්ගයෙන් එහෙම නැත්නම් කල්යාණ මිත්‍රන්ගේ අසුර මාර්ගයෙන් එහෙම නැත්නම් කල්යාණ පරිපුරේ මුලින්ම හිතියා වූ සතහායත චරිතයෙන් දැක් ගන්න පුළුවන් වෙන්නේ මේ කෙලෙස් ස්වરૂපය පිළිබඳව තමයි ඉස්සකෝ බලන්න පුළුවන් ගතිය. ආත්ම ශක්තිය යුක්ත වේදස බලන්න පුළුවන් ශක්තිය. දුරු කිරීමේ අදහස ඇති කර ගන්නත් එපා. ලං කර ගැනීමේ අදහස දුරු ඇති කර ගන්නත් එපා. මේක මේ ආකාරයෙන්ම බලන්න පුළුවන් ශක්තියක් ඇති වෙනවා නම් ඒ පුද්ගලයාට දවසින් දවස දවසින් දවස මෙහි ගැලෙන්න එපා වෙනවා. සංසාරය පිළිබඳව ආශාව එපා වෙනවා. රූප දැකීම, ශබ්ද ඇහිීම ආදී කාමයන්ගේ අත්තාව ආධිනව වැටෙන්න පටන් ගන්නවා. නමුත් ඒ දැකීම මාත්‍රය ආරම්භය පමණයි. ඊට පස්සේ ප්‍රතිපදාවක් අවශ්‍ය වෙනවා. අපි අර කලින් සඳහන් කරා මේ සෑම ක්ලේශයක්ම. කප්ප කාමය, එනලා ද්වේෂය, එනලා මේ මෝහය විවිධාකාර මට්ටම් තියෙනවා. ඉතාමත්ම සියුම් බොහොම සාන්ත බොහොම අහිංසක බොහොම මිත්‍ර ස්වරූපයෙන් පවතින නිදිගත් ස්වරූපයක් පවතිනවා. සමහර වෙලාවට කුපිත වෙච්ච ස්වරූපයක් පවතිනවා. සමහර වෙලාවට සම්පූර්ණේ යකෙක් වගේ රාක්ෂසෙක් වගේ පැන පැන විනාශ කරන පෙළෙන මදින යටපත් කරන ස්වරූපයක් තියෙනවා. ද්වේෂෙත් එහෙම තියෙනවා. මෝහෙත් එහෙම තියෙනවා. මේ කෙලෙස් 10ක් ගන්නවනම් 10ම තියෙනවා. 40කට කඩලා පෙන්නනවා නම් 40න් මේක තියෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ කෙලෙස් වල නැත්නම් මේ කෙලෙස් කපට නැත්නම් මේ කෙලෙස් කුණ නැත්නම් මේ කෙලෙස් වගුරුව දුරු කිරීමේ වැඩපිළිවෙලේදී බුදුරජාන් වහන්සේ ඊතර වුණාට පස්සේ ඒ කෙලෙස් වල ගිලී නැත්නම් මතක් කරලා දෙනවා කෙලෙස් විවිධයි ඒක කෙලෙසේක ආරාතිරං විවිධයි මෙන්න මේ ආරාතිරං වල ඊ타මත්ම ගොරෝසු ඉතාමත්ම ගන්න බහල අවස්ථාව තමයි ඒ කෙලෙස් දුර පුරා නගින අවස්ථාව. මේකට කියනවා වීතික්‍රම අවස්ථාව කියලා. මේක බොහෝම ප්‍රකටයි. ලෝකදියා බලනකොට යුදගිනිය ඇවිදින්නේ මේක නිසා එහෙම නැත්නම් දෙදෙනෙක් දෙදෙනෙක් අතර මරා ගැනීම, සොරකම් කිරීම, කාමයේ වර්ධනය කිරීම ආදී කායික දුෂ්චත්ත, වාචික දුෂ්චත්ත සිද්ධ වෙන්නේ මේ කෙලෙස් කඳ බුර පුරා නගින වෙලාවට. ඒකදී ආයේ අංගණ්ඩ දෙයක් නැහැ. කරන කෙනාට හොඳ ප්‍රකටයි. ඒ වගේම වැඩි කල නොගොස් සමාහට කරන අවස්ථාවේදී බාහිර ලෝකයට ප්‍රකටයි. නමුත් මේට වැඩිය සිව් මට්ටමක් තියෙනවා. කෙලස් කඳ නැගිටලා හිත ඔසවලා තියෙනවා. නමුත් ඒක ඒ సంతානෙට පමණයි වැටෙන්නේ බාහිරට වැටෙන්නේ නැහැ. වැටෙනවනම් වැටෙන්නේ අනියම් මාර්ගය. රාගයේ හිතේ නැගලා, ද්වේෂයේ හිතේ නැගලා, මෝහයේ හිතේ නැගලා නමුත් තාම රාගයෙන් තෙත් වෙලා වචනයක් කතා කරලා නැහැ ක්‍රියාවක් කරලා නැහැ. ද්වේෂයෙන් පැලහිලා කෝපාවිෂ්ඨ වෙලා වචනයක් කතා කරලා නැහැ ක්‍රියාවක් කරලා නැහැ. නමුත් මේ ආසන්න වෙලා අන්නේ தත්ත්වයේ සතිමත් පුද්ගලයාට නැත්නම් සාමාන්‍ය විදිහේ සීය හොඳ කෙනාට වැටේනවා. මේ தත්ත්ව දෙක කෙනෙකුට තේරුම් කරලා දෙන්න ලේසියි. විශේෂයෙන්ම පළවෙනි මට්ටමේ ඒ කියන්නේ ඝන බහල විදියට කයෙන් වචනයෙන් දුක්ඛන්ත කරමින් අනුමුත් වෙලාගෙන නැත්නම් ලැබුින්නක් මේ පැතින මේ කෙලෙස් කියන ලෝකෙක මනුසුගුණ ධර්මයක් නැහැ. ආණ්ඩුවක් නැහැ. කිසිම සදාචාරයක් පවතින්නේ නැහැ. මෙන්න මේ රැල්ල වරින් වර යන නිසායි ලෝකේ පාලනය දුෂ්කර වෙලා තියෙන්නේ. මේ තරම්මේ සාමයේ ඈත් වෙලා තියෙන්නේ. මේ නිසා තමයි ආණ්ඩු තියෙන්නේ. රජවරු ඉන්නේ. නීති තියෙන්නේ නීතිඥයෝ ඉන්නේ විනිශ්චයකාරවරු ඉන්නේ. යුක්තිය පසින්දලා. මේ මට්ටමට ආවට පස්සේ තමයි මිනිස්සු මිනිසෙක් වෙන්නේ. එහෙම නැත්නම් ඒ විදිහට කෙලෙසෙන ඒ විදිහට නිතරම ඇවිසෙන මට්ටම තිරිසන් ලෝකෙට බොහෝම සමාන වෙනවා. ඉතින් ඒත් අන්න තිරිසන් දඩුවම් පමනවනවා. නමුත් යම් කිසි සත්පුරුෂයෙකුට වැටහෙනවා නම් Taman ඒ මට්ටමට ගත වෙනවා අඩුයි. බොහෝ විට Tamanට එවැනි තත්වයක අපුල නරක වැටහෙනවා. නමුත් වරින් වර Taman තුන සිද්ධ වෙනවා නම් ඒ පුද්ගලයාට ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම කපා දාන්න ඒ පිළිබඳව සම්පූර්ණයෙන්ම Taman තුළින් වැරදි හෝ සිදුවෙන මේ මට්ටම නැති කරන්න අදිස්ථාන කරන්න ඒ අදිස්ථාන කරාට පස්සේ අර වරින් වර තමාට පමණක් වැටහෙන මට්ටමට කෙලෙස් නැගින ස්වરૂපය වඩා ප්‍රකට වෙන්න පටන් ගන්නවා මේ විදිහට වඩා ප්‍රකට වෙන්න පටන් ගත්තාම මේ පුද්ගලයා වෙනත් විදිහේ පිළීමකට වර්ධව වටහා ගැනීමකට වැටෙනවා ඉස්සර මට මේ තරම් මගේ හිතේ පැවතිච්ච විලෝපන වැටුනේ නැහැ නමුත් මේ සීලයක් අත හිතට අරගෙන කාය වචන දෙක සංවර කරන්න ගත්තට පස්සේ හිතේ නැති රාග, ද්වේෂ, මෝහ හොඳට පේන්න පටන් ගන්නවා. මේ වෙලාවේදී කල්යාණ මිත්‍රයා ළඟ නොහිටියොත් අර පුද්ගලයා නැවතත් මේ ගත්ත අභිස්ථාන අතහැරලා මේට වැඩිය හොඳයි අර තිබුණ මට්ටම කියලා පුරුදු විදියට කාය දුක්ඛත් වචී දුක්ඛත් වැටෙනවා සිල් කර්ණ මට්ටමට වැටෙන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා මෙතනදී කල්යාණ මිත්‍ර අවශ්‍ය කරනවා. ප්‍රඥා භාවනාවක් යොදලා කරනවා. ඒකදී කරන්නේ ඒකාන්තයෙන්ම සම්පූර්ණම නිදිගත්ත පවතින කෙලෙස් මතු කරමින් කරමින්. නිසා ඇද ඇද ගන්න මට්ටමක් තියෙනවා. මතු කරමින් මතු කරමින් එන්න ආරාධනා කරමින් වගේ. මතු වෙන්න ඇර ඇර ඒව සම්පූර්ණම බලය කපා හරිනවා. ඒව නැත්නම් කියන දෙයට කපා හරින සම්පූර්ණ නිෂේධනයක් කරනවා. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ කෙලෙස් ලෝකය තුනකට බෙදලා පෙන්නනවා. වීතිකම අවස්ථාව, පරිඋත්තාන අවස්ථාව, අනුසය අවස්ථාව කියලා. ඉතින් මේ විස්තර කරපු එකට වැඩිය නිදර්ශනයක් මෙතන ඉදිරිපත් කරනවා නම් බොහෝ දෙනාට ඒක වටහා ගන්න ලේසි. සාමාන්‍යයෙන් විතික්‍රම කෙලෙස් කියන එක අපිට කියන්න පුළුවන් මහා ලැබුගින්නක් වගේ. ඒ ලැබුගින්නක් මුළු වියලීගේ කැලයක් පත් වෙලා විනිකන්න පටන් ගත්තාම අද ලෝකේ මිනිස්සුන්ට කොච්චර දක්ෂයි කියලා. මොන්නතරම් යන්ත්‍රෝපකරණ තිබුණත් කවදාකවත් වළක්වන්න බැහැ. ලැබුගින්න කියන එක සම්පූර්ණ මනුෂ්‍යයාගේ මට්ටම ඉක්මවලා තියෙන එක කරන්න පුළුවන් අහේනිය හානිය සියල්ලක්ම අලු බවට කලු බවට ගෑවෙන ගෑවෙන දේවල් දැලි ගෑවෙන මට්ටමට පත් කරලායි වැඩේ හමාරට. අන්න ඒ විදිහට මුළු సంతාණය දවලා බාහිර ලෝකයට දුක් දෙන වීතික්කම මට්ටමේ තේරුම් ගන්න. ඊට පස්සේ තියෙනවා ගිනි දැල්ලක්. එක ගිනි දැල්ලක් සාමාන්‍ය ගිනි කූරකපත් වෙන ගිනි දැල්ලක් එතන පුංචි ගිනි දළුවක් ඒකේ අර මහා ගිනි ගිනි ගොඩක් බවට පත් වෙන්න පුළුවන් ශක්තිය තියෙනවා නමුත් තාම ඒ බවට පත් වෙලා නැහැ. තාම මේ ගිනි දැල්ල කටින් බිමල වළක්වන්න පුළුවන්. නැත්නම් ජලයකට තමල වළක්වන්න පුළුවන්. ගලේ පිටියව හරහා වළක්වන්න පුළුවන්. බොහොම ලේසි. නමුත් ගින්න තියෙනවා. ප්‍රකෘති මට්ටමේ ගින්න තියෙනවා. අන්න ඒ වගේ Tamange හිතේ ඒ රාගයේ මත් වෙන්න පුළුවන් ප්‍රමාණයට රාගේ නැගිට තියෙන බව වැටහෙනවා. ද්වේෂයෙන් පැලහෙන්න පුළුවන් තරමට ද්වේෂය නැගී සිටින බව වැටහෙනවා. මෝහයෙන් ඇත්ත ඇති ඇති තේරුම් අරගන්න බෑ මගේ හිත දැන් දුර වෙලා ආතුර වෙලා තියෙන බව වැටේනවා. අන්න ඒකට අපි කියනවා පරිඋත්ථාන මට්ටම කියලා. මේ මට්ටම් දෙකම අයින් කරුවා නැත්නම් මේ තිර දෙකම අයින් කරුවාට පස්සේ තමයි තේරෙන්නේ මේ විදිහටපත් උනත් නොඋනත් මේ භවතපත් වෙන්න පුළුවන් ශක්තියක් මේ පුතක් ගැන හිතේ පවතිනවා. නිදිගත් ස්වરૂපයක් මේ හිතේ පවතිනවා. ඒ தত্ত্বය මොන්නම විදියකින්වත් තර්ජණයකට එල්ල කරන්න බෑ. ඒක සුවසේ දිගින් දිගට ගත වෙනවා. සුදුසු අවස්ථාවපත් වෙච්ච ගමන් තමන්ගේ හිත හෝ පෙළෙනවා නැත්නම් උගේ ඔකේ හෝ පෙළෙනවා. මේ විදිහට බලනකොට ගිනි කූරක එහෙම නැත්නම් ගිනි ගාන දණ්ඩක ගිනි උපදවන්න පුළුවන් ශක්තිය වගේ තමයි මේ අනුශේඛරය. ඒ ගිනි ගාන දණ්ඩ හෝ නැත්නම් ගිනි කූර හෝ පැත්ත එකට අතුල්ලනකොට ඒකෙන් අන්න පරිඋත්තාන මට්ටමට ගිනි දැල්ලපත් වෙනවා. ඒ ගිනි දැල්ල කලකිල්ලෙන් තොර වෙයි. වියලි භූමියකට වැටුනොත් නැත්නම් ඉන්දර තියෙන ගානකට වැටුනොත් මහා දිවි කඳක් වාටපත් වෙලා විනාශයටපත් වෙනවා. මේ නිසා අපිට තේරුම් ගන්න පුළුවන් දල වශයෙන් මේ කෙලෙස් විනාශයක් ඇති කරන්නේ විවිධ මට්ටම් වල. එහෙම නැතුව වෙන විදිහකට මේක උදාහරණයක් වශයෙන් කියනවා නම් ඕනම කෙනෙක් ස්ත්‍රී වේවා පුරුෂ වේවා සත්පුරුෂෝ වේවා අසත්පුරුෂෝ වේවා බෞද්ධෝ වේවා අබෞද්ධෝ වේවා බොහොම සාන්තව නිදාගෙන ඉන්නකොට ඒ පුද්ගලයන් කිසි කෙනෙකුට හානියක් නැහැ. ඒ පුද්ගලයා මේ ලෝකෙ කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. නමුත් බොහොම සුවසේ තමයි ගත කරන්නේ. ඒ තරම නිින්ද සාන්ත දෙයක්. නමුත් මේ පුද්ගලයා යම් වෙලාවක බාහිර සත්‍යයක් නිසා හෝ මොනම දෙයක් හෝ නිින්දෙන් අවදි වුණයි කියලා කියන්නේ අන්නේ පුද්ගලයාගේ තිබුණ සාන්ත භාවය වැඩිලා ඒ පුද්ගලයා පුරුෂයෙක් නම් පුරුෂ ගති මත වෙනවා. ස්ත්‍රියක් නම් ස්ත්‍රී ගති මත වෙනවා. ඡන්දපරස පුද්ගලයෙක් නම් ඡන්දපරස ගති මත වෙනවා. සාන්ත පුද්ගලයෙක් සාන්ත ගති මත වෙනවා. ඒ පුද්ගලයා අවදි වුණාට පස්සේ තාමත් නිදියඳේ ඉන්නේ. නමුත් ඒ පුද්ගලයාගේ පුද්ගල ස්වરૂපය මත වෙන්න පටන් ගන්නවා. ඒක හරියට පරිඋත් ทาน කෙලෙස් වගේ. ඊට පස්සේ මේ පුද්ගලයා නැගිටලා කටයුතු කරනකොට ඒ පුද්ගලයාගේ ඡන්ද ගති, පිරිමි ගති, ස්ත්‍රී ගති වැඩ කරන ආකාර බොහෝම ප්‍රකට වෙනවා. ඒ වගේ තමයි වීතිකම කෙරෙන්නේ. ඉතින් මේ නිවන බලනකොට අර පෘථග්ජන භූමිය පුරා උදේ ඉඳලා හැන්ද වෙනකන් නැත්නම් පටන් ගැනීමේ සිට අවසානයේ දක්වාම මේ තුන් ආකාරයකින් එක ආකාරයක් හොල්මන් කරනකොට කොහොමනම් මේක නතර කරන්නද කොහොමනම් මේක අල්ලලා පාලනය කරගන්නද මේ නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ මහා කෙලෙස් ධාරාව නතර කරන එහෙම නැත්නම් ආඳුමත් කරන්නේ ස්වરૂපයක් අහනවා නම් බුදුරජාණන්සේ තනි වචනෙන් කරන මතක් කරනකොට මතක් කරන්නේ මේ සතිපට්ඨාන. විශේෂයෙන්ම සතිය. සත්‍යාන ඉතල කරන පිළිතුරු. මේ සතිය පිළිතුරුවෙන් තමයි මේ කෙලෙස් නතර කරන්න පුළුවන්. නමුත් මේ සතිපට්ඨානේ අර කෙලෙස් තුන් කඳට සමානාන්තරව තුනකට කඩලා ශික්ෂා තුනක් මාර්ගයෙන් ගෙන හරපාන. යන්න කිසි කෙනෙකුට අවශ්‍යකමක් තියෙනවා නම් Tamange මහා කෙලෙස් කඳක් මහා ගිනි ගත්තා වගේ. ලෝකෙ ගිනි ගත්ත ලැබු ගිනි ගත්තා වගේ මතුවලා එන කෙලෙස් කඳ නතර කරන්න නම් වෙන විදිහට කියනවා නම් කයෙන් මහා ඡන්දපල්ස හැසිරීම පවත්න එක නතර කරන්න ඕනේ නම් වචනයෙන් බොරු කීම් කේලාම් කීම් පරිද වචන කීම් විශ්වසන කතා කිරීම ආදී දේවල් නතර කරන්න ඕනේ නම් ඒ සඳහා ඒ නැත්නම් වෙන විදිහට කියන මේ පරිඋත්ථාන විතිකම කෙරේ නතර කරන්න ඕන නම් ඒකට දීලා තියෙන බෙහෙත තමයි සීල ශික්ෂා සීල ශික්ෂාවෙන් පුළුවන් වෙන්නේ මෙන්න මේ ගොරෝසු කාය වාචික කියන ద్వාර දෙක සංවර කරන්න විතරයි. වෙන විදිහට කියනවා නම් කාය වචන දෙක සංවර කරන්න නම් සීලයයි. යම් කිසි කෙනෙක් මෙන්න මේ විදිහේ කෙලෙස් වල ඇත්තව විතාණු ගොරෝසු ඝන බහල අනුන් තවන් දෙපාර්ශ්වයේම කෙලසන අනුන් තමන් කියන දෙපාර්ශ්වයේම අගේ බිඳුවටම බස්සන දවාලන ස්වරූපේ පිළිබඳ භයානකම වැටහෙනවා නම් ඒ පුද්ගලයා සීලය පිළිබඳව වටහා ගන්නතෝ. වටහා ගත්තොත් තමන්ගේ කයින් වචනයෙන් අනුන් පෙළන්නේ නැති තමන් පෙළන්නේ නැති මට්ටමට යම් කිසි විදියක සංයමයක් ඇති කරගන්න පුළුවන්. නමුත් ඒක වඩන කෙනාට තේරෙනවා, රකින්න කෙනාට තේරෙනවා මේක එක අදිස්ථානයකින්, එක ප්‍රහාරයකින් වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ නිසා මේකට කියනවා ප්‍රතිපදාව කියලා. අද ඉන්න සීලය තේරුම් අරගෙන ඒට වඩා උත්කෘෂ්ඨ මට්ටමට ටිකෙන් ටික දිනු වෙන වට්ටමට සීලය දිනු වෙනවා. ඒ නිසා ඒක ප්‍රතිපදාවක් වෙන ගැප් වෙලා තියෙනවා. එහෙම නැතු ඒක පහරට අවබෝධ කරගත්ත මට්ටමට එන තමයි බෙහෙත් එක්කක් දීලා ප්‍රපාත සිල්වන්තේ කරන්න බෑ. ඒ නිසා බුද්ධ ඥානන්තේ සීල ප්‍රතිපදාව කියලා කියනවා. නැත්නම් සීල ශික්ෂාව කියලා කියනවා මේක. ඒ නැත්නම් සීල සාසනය කියලා කියනවා මේකට. මේකෙන් ඕනේ අර සංසාරේ අන්ධ පෘථග්ජන භාවයේ තිබුණ කෙලෙස් යම් කිසි මට්ටමකට මෙල්ල කරගන්න. මේ විදිහට මෙල්ල කරගත්ත කෙනාට පමණයි సంతානයේ වරින් වර පැමිණෙනා වූ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුච්ච විචිකිච්ඡාදී නීවරණ ධර්මයන් පිළිබඳව කටයුතු කරන්න පටන් ගන්නවා. ඒකත් මතු වුණාට පස්සේ යටපත් කිරීමෙන් කරන්නේ බොහොම අසාර්ථකයි. නමුත් සීල බෙහෙත දුන්න පමණින් හිතේ රාගය මතුවෙන එකට කිසිම ගුණයක් නැහැ. කිසිම ගුණ විශේෂයක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට සමාධි ශික්ෂාව දෙන්න ඕනේ. ඒකට කියන සමාධි ශාසනය කියලා කියනවා. සමාධි ප්‍රතිපදාව කියලා කියනවා. මේ සඳහා බුදුරජාණන් වහන්සේ තෝරාගත්ත ක්‍රමය බොහෝ විට අන්‍යාගම් වලත් දක්ින්න පුළුවන් ක්‍රමයක්. මොකද විවිධ අරමුණු વિશે දුවන හිත විවිධ රසයන් දිගේ දුවන හිත එකම දෙයකට ශක්ති ප්‍රමාණය යොමු කරනවා. මේව යොමු කරනකොට ඒ කාන්තේම අර පුරුදු මේ සංචල ගති නිසා දුවන පයින් ගති නිසා හිත එහෙම දුවන්න පටන් ගන්නවා. ඒක පිළිබඳ යෝගාචරය ඉච්ඡරම මුලින් තද බල විදියට තාප ගන්න නරකයි. ඒක ආවෝද කරගන්න. ඒක තේරුම් ගන්න ඕනේ. මේ හිත මෙතුආකල් සංසාරේ අන්දව මේ කෙලෙස් වල විවිධ කෙලෙස් වල විවිධ මට්ටම්තරේ හැතරමින් හිටියා. දැන් එක අරමුණකට යොමු කරන්න පටන් ගත්තට පස්සේ ඒක එක තැනක හිටිනවනම් තමයි පුදුමයි. අර නිතර ගන්න උදාහරණ වගේ දුවන අස්පේ කුඩේ අලුපෝල් ගෙඩියක් තැන්පත් කරන්න හදනවා වගේ. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකාන්තව තමන්ගේ කාය සාක්ෂි ඇතුව විස්තර කරනවා කරන්න පුළුවන්. ඒ සඳහා මුලින් අසාර්ථක ව්‍යාපාර ගොඩාක් කරන්න ඒ සෑම දෙයකටම කියන්නේ ප්‍රතිපත්තියක්. ප්‍රතිපදාවක් කියලා. ශාසනයක් කියලා. ශික්ෂාවක් කියලා. මෙන්න මේ ශික්ෂාව කරන තාක්කල් ඇති වෙන හොඳ යාන්තම් හෝ පිළිබඳව හිත ශක්තිමත් වෙන්නත් වර්ධින සෑම අවස්ථාවකදීම හිත නොවැටී නොපිරිහි පවතිනත් හොඳ සතියක් අවශ්‍ය වෙනවා. වෙන විදිහකට තව මේක කියන්න පුළුවන්. ඒ කොහොමද? සතිය කියන එක දෙකකට කඩලා, කළු දෙකකට කඩලා විස්තර කරනවනේ කළ යුත්තේ කිරීමට ප්‍රමා වෙන්න එපා. නොකළ යුත්තේ නොකිරීමට ප්‍රමා වෙන්න එපා. එහෙමනම් සීල ශික්ෂාව කියලා කියන්නේ කයෙන් වචනයෙන් සිදුවෙන මේ වීතික්‍රම කෙලෙස් වැළැක්වීම සඳහා ප්‍රමා වේවා. ඒ සඳහා ගත යුතු හොඳ පැත්ත වෙන කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කිරීම, පින් කිරීම, සත්‍ධර්ම ශ්‍රවණය වගේ දේවල් ප්‍රමා වේවා. භාවනා මධ්‍යස්ථානයක ඉන්නවනේ චාරිත්‍ර ප්‍රමා කරන්න බෑ. Tamanට වතක් පිළිවෙතක් ප්‍රමිලා තියෙනවා නම් ඒ ස්ථානේ තියෙනවා නම් මෙහෙම චර්යාව, ඒ චර්යාව Tamanගේ හිතුව මතේට වෙනස් කරන්න ගත්තොත් එතනදී සීල බින්දවෙනවා. ඒක සඳහා විශේෂ කාරණා නැතුව ඕනි තරම් ඒවා වෙනස් කරන්න හිතවිලි පහළ වෙනවා. අන්න ඒ විදිහට කටයුතු කරුවොත් කවදාකවත් චර්යාවක් ගුණයක් දිනචර්යාවක් යෝගාවචරයට හැදෙන්නේ නැහැ. මේ හැදෙන්නේ නැති නිසා මේ ස්ථානයෙන් තව ස්ථානයකට ගිය ගෙනියන දෙයක් නැහැ. අඩුම තරමින් Tamange ආසාවල් පොඩකට පැත්තකට කියලා මේ සීලයක් මාර්ගයෙන් හික්මීමක් මාර්ගයෙන් හරියට පිරිසක් එක්ක වැඩ කරන්න මෙහෙමයි කියන මතක තේරෙන්න තියෙනවා. ඒ කියන්නේ කලියුත් කිරීමේදී දුෂ්ම කර්මයක්. කළ යුතු කිරීමේදී ලාමක බොළඳ වැඩ කරනවා. නොකළ යුතු නොකිරීමේදී ලාමක බොළඳ කරනවා නම් ඒ සීලය කියන්නේ ලප වැටිච්ච, හිල් වෙච්ච, මිලාන වෙච්ච කහට බැඳිච්ච සීලයක් එතන තියෙනවා. ඒව නැතුව ලප කලර නැති, අබර නැති, හිල් වෙච්ච නැති, මලාන වෙච්ච නැති හොඳ ප්‍රකෘතිමත් සීලයක් පවතින්න නම් හැමදාම තමන්ගේ දිනචරියාව කල්පනා කරලා මම මේ දවස් ඇතුළත කළ යුතු කරලා තියෙනවද නොකල යුතු නොකරලා තියෙනවා. කියන එක සලකා බලනොත් මම අපි කියන සීල ශික්ෂාව කියනවා. නැත්නම් සීලය පිළිබඳව සතිමත් වීම. ඊගාවට සමාධිය පිළිබඳ සතිමත් වීම තමයි අරමුණේ හිත පැවැත්වීම. ඒ හිත පවත්වන වෙලාවේදී විවිධ අරමුණු වල හිත දුවනකොට ඒ බව දැනගන්න. ඒකට කුලක් වෙලා එක් කනගාට ගන්නවත් නෙවෙයි. තමන්ගේ හිත එකම අරමුණේ පවතිනකොට එහි নিমগ্ন වෙලා එහි ආස්වාද කරනවත් නෙවෙයි. මෙන්න මේ පිළිබඳ සතිය කියලා කියන්නේ එතනදි කළ යුත්තේ කිරීම දන්නවා නොකළ යුත්තේ නොකිරීම දන්නවා. මේ මට්ටමෙත වෙන විදිහට කියනවා නීවරණ පිළිබඳව යම් කිසි විදිහේ ආඳුම්ට්ටුවක් යම් කිසි විදිහේ දුරු කිරීමක් తాවකාලික හෝ දුරු කෙරුවොත් විතරයි අන්න බුදුරජාණන් වහන්සේ පෙන්ලා දුන්න ප්‍රඥා මාර්ගයේ දිගේ ඉන් ඉදිරියට ඇත්තා වූ අර නිදාගෙන පවතිනා වූ කෙලෙස් වලට පහර දෙන්න පුළුවන්. වෙන විදිහට කියනවා නම් සම්පූර්ණයෙන්ම නීවරණයන්ගෙන් තොර එහෙම නැත්නම් නීවරණයන් වැඩගත් ස්වરૂපයේ යෝගාවචර නැගී හිටින්න ඕනේ මේ ප්‍රඥා විද්‍යාව අතේරෙයි. එහෙම යෝගාවචරය වරින් වර නීවරණ වලින් කලාවගෙනවා නම් යටපත් වෙනවා නම් ඒ පුද්ගලයා දක්ෂ කෙබලෙක් වෙන්නේ නැහැ. ඉදිරියට ගමන් කරගන්න බැරි වෙනවා. නිතර නිතර පසුබාහන පුද්ගලෙක් බාටපත් වෙනවා. ඒකට හේතුව මොකද? එක්ක සමාජයට අර සීලේ අඩුපාඩු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මේ සමාජයේ පිළිබඳ ක්‍රමවේදය දන්නේ නැත්නම් නිසා වෙන්න පුළුවන්. වෙන විදිහට කියනවා නම් සීල ශික්ෂාවේ සමාධි ශික්ෂාවේ අනුපාතය. ඒ වුණත් සීල ශික්ෂාව සම්පූර්ණ වුණා. සමාධි ශික්ෂාව සම්පූර්ණ වුණත් ප්‍රඥා ශික්ෂාව හරියට ක්‍රියාත්මක නොකර කවදාකවත් බෑ ඒකලස් සම්පූර්ණයෙන්ම තලාවයි. ඒ නිසා අර දෙක, ඒ කියන්නේ සීල ශික්ෂා සමාධි ශික්ෂා මාර්ගයේ නිපුණ භාවයකටපත් වෙනවා. උනාට පස්සේ ඒ පුද්ගලයා සුසෙක් වෙනවා. අර අනුසේ මට්ටමට නිදාගෙන ඉන්න මට්ටමට තියෙන කෙලෙස් පිළිබඳව වැඩ කරන්නේ. නමුත් අද දවසේදී තියෙන කාලය හැමාර නිසා අපි මෙතනින් ධර්ම දේශනාවත් නැතර කරනවා. නමුත් ඉදිරියට අපි බලාපොරොත්තු වෙනවා මේ විදිහට ප්‍රමාණ සීමාවක් නැතිව හැඩතලවල සීමාවක් නැතුව මතුවෙනා වූ මේ කෙලෙස් ධාරාව එක එකනාගේ වේලාවල් අනුව සීමාවක් නැතුව මතුවෙනා වූ මේ කෙලෙස් ධාරාව ක්‍රමානුකූලව පහර දෙන්න නම් ඒ පිළිබඳව ක්‍රමයේ අදහන්න ඕනේ. ඒ ක්‍රමයේ තුල ඇත්තා වූ ප්‍රතිපදාව තමයි තේරුම් ගන්න ඕනේ. තේරුම් ගනිමින් ගනිමින් තමන් තුල වැඩෙන කෙලෙස් සහ නැසෙන කෙලෙස් පිළිබඳව හොඳ ආගෝධයක් ඇති වෙනවා නම් යෝගාචර දවසින් දවස වැඩෙනවා, වැටෙනවා, වැටෙනවා, වැඩෙනවා. තමන් තුල සීලය වැඩෙන හැටි. තමන් තුල සමාධිය දවසින් දවස වැඩෙන හැටි. තමන් තුල ප්‍රඥාව වැඩෙන හැටි. ඒ නිසා ඉදිරි ධර්ම දේශනාවලදී ඒ පිළිබඳව තව ඉදිරියට යන ආකාරය විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මෙතුආකල් මේ විස්තර වුණා වූ සීල සමාධිය කියන කොටස් තම තමන් වශයෙන් දැන් ගොඩාක් අධ්‍යක්ෂින් සාහිත්‍ය පිරිසක් ඒ පිරිසට මේ අවතාවත් වැටෙන්නා වූ මේ තොරතුරු මේ මූල ධර්ම ඒ අධ්‍යක්ෂින් වලට බර වීමෙන් කාම සම්බන්ධ වීමෙන් ගොනු වීමෙන් තමන් තුළ ඇත්තා වූ චිත්ත ශක්තිය තව තවත් වැඩේවා එසේ වැඩිවීමෙන් සීලයෙන් සමාධියෙන් ජීුණු වී ප්‍රඥා විදේ ලකට ගන්න තරම් ශක්තිමත් ප්‍රබල හිතක් ඉදිරි බලන හිතක් පහළ වේවා දැනටමත් පහළ කරගෙන ඉන්න ඇත්තන්ට තමන් ලැබුවා වූ ඒ தත්ත්වයේ දිගේ මෙසලී බාධා රහිත ඉදිරියට යාගන්ට ශක්තිය ධෛර්ය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත ධර්ම දේශනාව මෙතෙන් සමාප්ත කරනවා